ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අදත් අපි කාලසටහන හැටියට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙයි. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. ඊට පස්සා ලැබුණොත් සභාවෙන් පන්නගෙන ප්‍රශ්න වලට සාදර වෙමු. අපි ප්‍රමුඛතාවය දෙමු. ලිඛිත ප්‍රශ්න වලින් සභාගත කරන විදිහට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි. අද දවසේ ප්‍රශ්න 11ක් ඉදිරිපත් වෙලා තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාවට ගොස් වාඩි වී මා දැන් මෙතන යයි සිතා මෙනෙහි කරමි. මා ඉන්න ඉරියව්ව දැනුනේ නැත. ඊයේ රෑ පරයන්ක දෙකටම කිසිම දෙයක් හයට දැනුනේ නැත. අද උදෑසන පරයන්කයට වාඩි වූ විට කයට වේදනාවක් හැකුම් ටික ටික දැනුනි. කම්පන චංචල වරින් වර දැනුනි. සක්මන් භාවනාව සක්මන මුලට ගොස් මා දැන් මෙතන කියා මෙනෙහි කරමින් සක්මන් කරමි දෙපතුලට දැනෙන ස්පර්ශය හැර කිසිම දෙයක් දැනුනේ නැත සක්මන යන යන දෙස මා බලා සිටියෙමි පින්වත් ස්වාමින් වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් මඟ අවබෝධ වේවා ඔබ මේක අර සක්මන පිළිබඳ විස්තරයෙන් අපිට නිමිත්තක් ගන්න පුළුවන්. පයට දැනුන පිළිබඳව දන්නා තරම් තොරතුරු එකතු කරන්න. ඒක ගොරෝසුකමක්ද, සියුම්කමක්ද, සීතලක්ද, උණුසුමක්ද, නිශ්චල බවක්ද, කම්පන බවක්ද, සමතලයක්ද, ගොරෝසු විෂමතලයක්ද කියන අන්නේ කාරණාව කියන්න පුළුවන් නම් අර පළවෙනි ප්‍රශ්නත් උත්තර හම්බ වෙනවා. ඉඳගත්තාම මට මොනවද දැනුන්නේ නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න දැනෙන්නේ නැති එක වඩා නිවනට කිට්ටුයි දැනන දෙයට වැඩියි. වෙන විදිහට කියනවා දැනෙන හැමදේම අකුසල් කියලා හිතාගන්න. දැනෙන දැනෙන දේට පුදුජනසේ කිංචන කියන නම දීලා තියෙනවා. කිසිවක්. අකිංචන කියන්නේ නිවන. ඉතින් මේ දන්න ලෝකේ රජ වෙච්ච අපිට නොදන්න ලෝකෙට ගියාට පස්සේ ඉපදිලාවත් නැහැ තාම. ඉතින් අපි කලබලයක්, කරදරයක්, එහෙම නැත්නම් අරියාදුවක් කියලා හිතාගෙන. කවදද අපි පුරුදු වෙන්නේ මේ කරදර නැති ජීවිතේට? සනසිල්ලේ නැලවිල්ලේ ඉන්නා සඳේ කරදර නැතුව පාළුවේ. මේකේම නෙවෙයි කරදර නැතිවීම ලොකු ප්‍රශ්නයක් කරන ඉඳගත්තා බලවෙනි පරියන්කේ මුකුත් දැනුනේ දෙවෙනි පරියන්කේ මුකුත් දැනුනේ තුන්වෙනි පරියන්කේ මුකුත් දැනුනේ ඕන ටිකක් කළ යනකොට නම් යන්තම් ලාවට වගේ අතනින් මෙතනින් කණිය නලියනවට දැනුණා ඒක හරීම අප්සෙට් එකේ ඉන්නේ මොකද මේ දැනෙන්නේ නැති නිසා දන්නවනම් කවුරු හරි දැනෙන හැමදේම අකුසල් කියලා ඒකේ ගෙවන් කිරීමයි බලන්න ඕනේ කියලා ඒකට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියලා ඉතින් ඒක නිසා ඒ දැනෙන්නේ නැති එක හොඳයි. බලන්න කොච්චර වෙලා බුද්ධ සද්ධාවෙන්, ධර්ම සද්ධාවෙන්, සංඝ සද්ධාවෙන් මොනවත් නොදැන ඉන්න පුළුවන්ද කියලා ඒක තමයි නිවන කියන්නේ. මෙලෝ වශයෙන් තියෙන නිවන. ඊට පස්සේ එයා පාර පෙන්නනවා. ඒකට අව탁සීරු කරන්න ගියොත් දැනෙන දේවල් වලට ගරු කරන්න ගියොත් අපි රූප ලෝකයට කැමති, අරූප ලෝකයට කැමති නැහැ කියලා වගේ ප්‍රශ්නයක් එනවා. ඒක නිසා දැනෙන දේ අගේ කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ. දැනෙන දේ පුළුවන් තරම් විස්තර කරනවා. පය තියෙනකොට මොනවද දැනෙන්නේ? ස්පර්ශයක් කියන්න එපා. ඒ ස්පර්ශයේ වැටෙන උණුසුමක්ද සිසිලක්ද කම්පනයක්ද චංචලයක්ද සීතලක්ද ගොරෝසුද සමතලයක්ද උද්දට බලන්න විස්තර ඒක දිගේ දීර්ඝ ගමනක් තියෙනවා ඒක නිසා නොදැනෙන දේ තමයි අවශ්‍ය කරන්නේ ඒක සඳහා අපි දැනෙන දේ ගෙවම් කරන්න ඕන ඒ නිසා දැනෙන දේ හොඳට විස්තර කරන්න විස්තර කරලා යනකොට ඒකේ ගෙවම් වීම අත්ත නෑර හම්බ වෙනවා එතකොට භාවනා කරන්න මොකද්ද කියලා තේරෙයි. මේ gedara dora හම්බ කරන්න වගේ එදිනදා සාත් කරන සකස් එකතු කරන්න වැඩපිළිවෙලට ගිය කෙනාට හිස් වෙනවා දකින්නට විශාල බයක්. බය නැති කරන්නයි අපි සීලක පිටවන්නේ. බය නැති කරන්න අපි බුද්ධ ශ්‍රද්ධාව ඇති කරන්නේ. බය නැති කරන්නයි අපි සතිය මේ සතිය පිටවන්නේ. ඒකල යන ඕන දෙයක් වෙච්චවයි කියලා. ඒ වුණත් මෙන්න මෙහෙම එකක් ඉති තියන්න ආරක්ෂක යන්ත්‍රයක් වගේ ඒ මොනවත් දැනෙන්නේ නැති වෙලා හිතන්නකෝ ඉඳගෙන මැරිලා නැති බව දන්නවනේ. නිින්ද ගිහිල්ලා නැති බව දන්නවනේ. ක්ලාන්ත වෙලා නැති බව දන්නවනේ. කොහොමද දන්නේ කියලා බලන්න. අභියෝග කරන මම මැරිලාද කියලා. නෑ මොකද්ද ඕ දැනුමක් තියෙන. අභියෝග කරන්න මට නිින්ද ගිලද කියලා නෑ මං අවදියක් ඉන්නේ. අභියෝග කරන්න මට සීමුර්ජා වෙලාද කියලා නෑ මං 100න් ඉන්නේ කොහොමද දන්නේ? ආන්න එතකොට හිතට ලොකු අභියෝගයක් එනවා ඔබ මේ නෑ කියන්න හැදුවට මැරිලා නෑනේ. නිින්ද ගිල නෑනේ. ක්ලාන්ත වෙලා නෑනේ. ආන්න මේ විදිහට මේක දැම්මට පස්සේ පේනවා අපි මේ ගොළුවා කතා කරන්න වගේ හදනවා. නමුත් නැති දේ හොඳයි ඇති දේට වැඩිය තියෙන තාක් මේ ලෝකේ තියෙන එකක්. තක්ක ප්‍රමාණය දැනගෙන ගෙවම් කරන්න. එතකොට යන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිරිසුදුකමට. ඉතින් ඒක නිසා නැති දේ කලබලයකට ගන්න එපා. ඒක ලොකු දියුණුවක් කියලා හිතා ගන්න. හැබැයි රැවටෙන්න එපා නෑ කියලා. මේ බොරුව පෙන්වන්නේ මැරලා නැතුව ඉඳද්දි ක්ලාන්ත වෙලා නැතුව ඉඳද්දි සී නැතුව සී ඇතුව තියෙද්දි නෑ කියලා කියන්න හදනවා. ආන් ඔය අභියෝගයට දාගෙන ගියොත් අන්න අපිට යෝගාවචරයක් වෙන්න පුළුවන්. කමඨාන සුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමුව ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. පරයන්ක භාවනාව සහ සක්මන් භාවනාව සුපුරුදු ලෙස කරමි. මෙම භාවනා ක්‍රම දෙකේදීම දැනට සිදු වූ දෙය නම් නොඑක් සිතුවිලි ගලා ඒමයි. ඒ දෙස බලා යන ගමනේදී චිත්ත රූප, වරන් ඇතුළු නොඑක් රූප අතීතයේ දැකපු නොදැකපු හිතාගන්න බැරි විශාල වශයෙන් වේගයෙන් දක්නට විය. ඒ හැම මොහොතකම ආනාපාන සතියට අනුව හුස්ම රැල්ලටත් විතක පිම්බීම් හැකිලීම් වලටත් අවධානය નિરાයාසයෙන් ගමන් කරයි. කලබල නොවි ඒ සෑම දෙයක් දෙසම බලා සිටියෙමි. පර්යංක භාවනාවේදී එම රූප ගලායේම අඩු බවක් දැනුනි. එක්වරම එක රූපයක් හිර වී සිටින වාසේ එයම පෙනුනි. ඒ අතර හුස්ම රැල්ලට මගේ ශරීරයේ සේ අනුමාන කළ හැකි ස්වරූපයට ස්වරූපයකට අවධානයක් යෙදී නැවත අර හිර වූ රූපයම දක්නට ලැබුණි. මා ඒ දෙස බලා සිටියෙමි. පසුව පරයන්කෙන් ඉවත්ව සක්මන් භාවනාවේ යෙදෙන විට කවුරුන් හෝ උපදෙස් දෙන මම සිතන කරන සෑම දෙයක්ම කියන හෝ දැනුම් දෙන කෙනෙක් සිටින බව දැනේ. මේ විදිහට කරන්න හොඳයි. මම මේ දෙස බලනවා. කමටහන් මෙසේ ලියනවා ආදී වශයෙන් සිත අරමුණක හෝ බලා සිටින සෑම තැනටම එම දැනුම් දීම් එනවා. මේ හේතුවෙන් මට මෙය කරදරයක් බව වැටහි. ඔහුගෙන් එම වරන් ඇතුලේ එම අදහස් ගලා එන තැනින් ඉවත් වීමට වෙන්වීමට උත්සාහ කළෙමි. ක්‍රමයෙන් එය ගණන් නොගෙන සිටියත් ඊටාම් රහසිගතව පැමිණ උපදෙස් දෙන බවක් දැනේ. එයද මා සූක්ෂම විවත් කිරීමට අතහැරීමට ඔහු පිළි නොගැනීමට උත්සාහ කළෙමි. එම උත්සාහයේදී ඒ දෙයින් වෙන්වන්නට සූදානම් යන හැඟීම හෝ ඉඟිය දැනෙන විට තද හිරවීමක් දැනේ. එය ශරීරයේ කොතැනකටද යන්න නොදැනී. පියවි තත්වයට ආ විට මට දැනුනේ මෙය පපුවේ අමාරුවක් හෝ හුස්ම ගැනීමේ අපහසුාවක් හෝ බියවීමට අවශ්‍ය කාරණයක් නොවන බවයි. එමයයි මගේ දැනට පවතින ස්වභාවය. කෙසේ හෝ එම බාධාවෙන් වෙන්වීමට උත්සාහ කරමි. ගරු ස්වාමින් වහන්ස කාල සීමාව විනාඩි 15ක් 20ක් පමණ වේ. මුල් දිනට වඩා මම යහපත්ව කලබලයකින් තොරව කටයුතු කරමි. මේ කරුණ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට යහපතක්ම වේවා. ඔව් අපි එළිය කතාව නතර කළොත් ඇතුළ කතාවක් පටන් ගන්නවා. ඒක හරීම මායාකාරී, හරීම වක්කාර ජනක සුළුයි. පුදුමාකාර කරදරයක්. එළිය කච කච ගා ඉන්නා තාක්කල් කවදාකවත් මේක තේරෙන්නේ නැහැ. ඒකයි අපි ඔය ඇතුලෙන් දන්නවා මේක කරබන් හිටියොත් ඇතුලේ ගොජේ ඉන්න පටන් ගන්නවා. කයි කතාව පටන් ගන්න නිසා එළියට වෙලා කතා කරනවා SMS අරනවා ටෙලිෆෝන් කරනවා ටෙලිවිෂන් අහනවා ටෙලිවිෂන් බලමු රේඩියෝ අහා ඉන්නවා ඒක කවදාකවත් ඔය කතාව නැහැ පොඩ්ඩක් එළිය ඇතුලේ කතාව පිටත කතාව නතර කරන්න ඕනේ ඇතුළත කතාව පටන් ගන්න සීමාවක් නැහැ හරියට ක්‍රිකට් ගහනකම් ක්‍රිකට් කොමෙන්ටරිස් යන්න වගේ කොමෙන්ටරියක් කරනවා ඇතුලේ ඉතින් මේකෙන් ඉඳපු ගා එකක් අල්ලනවා අල්ලගෙන ඒක දිගේ ආයෙත් කතන්දර හදනවා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ තියෙන දේ බලන්න බැරි අපි මේ අතීතේ ඉන්න තාකල් අනාගතේ ඉන්න තාකල් වෙන තැනකේ දේවල් හොයන තාකල් වෙන තැනක ඉන්න තාකල් කිසිම ප්‍රශ්නයක් නෑ. අර මී අරක ගැලේ ඉන්නකොට වගේ. ඉදියට අරන් දාන්න බෑ මොනවත් දෙන්න එපා. රූප පෙන්වන්නත් එපා, සද්දත් නෑ, ගඳත් නෑ, රසත් නෑ, පහසත් නෑ. ඕන්න පටන් ගන්නවා ඇතුලේ ගොඩම. ওই ටික තමයි මරණ මොහොතේදී වෙන්නේ. දැන් කෝක අල්ලයිද? මරණ මොහොතේදී ඔකොජේ එනවා, වැල්ලට එනවා. සාමාන්‍ය ජීවත් කරපු ජීවිතේ වැදගත් අංශ ටික ටක් ටක් ටක් ටක් ටක් ගාලා පේන්න පටන් ගන්නවලු හොඳ නරක නැතුව. දැන් මොකද්ද අල්ලන්නේ වෙලාවේ? ඒක තමයි ගාව ආත්මෙ වෙන්නේ. ඉතින් බැල්ලියක් දැකලා බැල්ලියක් කැල්ලුවනම් බලු ආත්මයක් ලබනවා. ගැරන්ඩියක් දැකලා ගැරන්ඩිය අනේ කිව්වනම් ගැරන්ඩි ආත්මයක් ලබනවා. මොකද්ද අල්ලන්නේ යන්නේ? හරියටම ගාලා අරිනකොට ඊයේ පයින් හරක වගේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඉතින් මේක දිහා පොඩ්ඩ මැරෙන්න ඉස්සලා පොඩ්ඩ බලන්නකෝ මොකಾದ ඉන්නේ කියලා ඇතුලේ. නැති කරන්න යන්න එපා. නැති කරන්න යන්න එපා. ඕක තමයි මරණ මොහොතදී වෙන්නේ. ලෙඩ වෙලා යන්න ඇදකට ඕක ඔයා විතරයි ඉන්නේ එළියට එන්නේ. හොඳටම පිළිකාවක් එන්න හදන්න බෑ. ඔය ඇතුළේ ගොජේ විතරයි එළියට එන්නේ. එදාට මොකද වෙන්නේ? අසරණයි අනාතයි. මොකද ඉන්නකම් මේක නැති වෙන්න කයිවාරු කෙලකෙල හිටියා. අල්ලපු ගෙදරට කතා කරනවා, අරහෙට ගේනවා, මෙහෙට කතා කරනවා. ඇතුළත කතා ආපු දවසේ පේනවා ඒ වගේ අමණියෙක්, ඒ වගේ මරි මෝඩ වැඩක් වෙන ඇත්තේ නැහැ. ඉතින් අපි බාහිර චිත්‍රපටි බලමින්, ටෙලි නාට්‍ය බලමින්, ට්‍රිප් යමින්, නවකතා කියවමින්, කයිවාරු කෙලිමින් ගත කරනවා. සොරි තමයි මනුස්ස ජීවිතේ. ලැබිච්ච මනුස්ස ජීවිතේ සොරි තමයි. මොකද හේතුව මේකට බයයි. මේකට බයයි. මේක දැකපු ගමන් පිරිත් නූල් ගැට ගන්නවා. ඒ නැත්නම් අප නූලක් දානවා. ඒව නැත්නම් පඳුරක් ගැට ගන්නවා. අනේ මේ මොකද්ද පෙරේත ආත්මයක් ඇවිල්ලා පෙරේතය ඇතුලේ තමයි ඉන්නේ. පිට පෙරේතෙක් නෑ. ඕකගේ හැටි ඕම තමයි. ඒ නිසා ඇතුළත දැක්කොත් මං භූතයෙක් දැක්කා කියලා දුවන්න පටන් ගනී කියලා නිල්ලම ගහලා තිනවා පෝස්ට් එකක්. උඹේ ඇතුළේ ඔබ දැක්කනම් ඔබ දුවන්න පටන් ගන්න ඔබ කිසිම චාරයක් නැති පෙරේතෙක් ඇතුළටලා ඉන්නේ. ඒ ඕක පොඩ්ඩක් බලන්න එලවන්න එපා. කොහොමද මරණදී හම්බ වෙන්න වෙනවා. ඒ නිසා මෙහාට එන්න දෙන්න නම් අපි අරමුණට හිත දාන්න ඕනේ. අරමුණට හිත දාන කියන්නේ රූප රාග රමණය කරන්නේ නැහැ, ශබ්ද අභිරමණය කරන්නේ නැහැ, ගන්ධ නැහැ, රස නැහැ. මේක දාගෙන එනකොට ඔන්න ගොජේ පටන් ගන්නවා. පිස්සු හැදුනේ නැත්තම් පුදුමයි. ඒකයි ඔය භාවනා කරනකොට හුඟා පිස්සු හැදෙන්නේ. ඔය ඇතුලේ ඉන්න පෙරේතයා පේන්න පටන් ගන්නවා. හරියට කණ්ණාඩි දැකලා කණ්ණාඩිය රූපේ කැතයි කියලා කණ්ණාඩියට ගැහුවා වගේ වැඩපයි. කණ්ණාඩිය මොනෝ කරන්නද මූණ කැතනම්. කණ්ණාඩි බලපන් පේන්නේ ඒක තමයි. බුදුහාමුදුරු මොකොත් පෙන්නන්නේ කණ්ණාඩියක් දෙන එක විතරයි කරන්නේ කියලා බලපන් කියනවා. ඉතින් මන්නේ බුදුහාමුදුරු මේක ඇතුලේ ඉන්න මහ පෙරේතෙක් නේ කියලා. ඉතින් බුදුහාමුදුරු මොකොත් කියන්නේ කියන්න බෑනේ. උග ආයසරේ විරිත්තලා බලපන් ඒතර පෙරේතේ විරිත්තන. hinaවිල බලපන් අන්න පෙරේතේ hina වෙන. ඒකට බුදුහාමුදුරු කියන උඹට තේරෙනවනේ. ඔය කණ්ණාඩිය හැබැයි තියෙන කවුරුත් නෙවෙයි. ඔය රිලව් දැකලා තියෙනද සයික් කණ්ණාඩිය අල්ලගෙන නටනවා. වාහනයක් නතර කරපුවා නැගලා කණ්ණාඩි අද්දකින්ම අල්ල ගන්නවා. එහා පැත්තින් එක අල්ලන්න හදනවා. විරිත්ත ලබනවා, කොණිත්ත ලබනවා. වැඩිම එහා පැත්තින් එකට දෙන්නම වැඩක් කියන තමයි යන්නේ. ඌට දන්නේ කණ්ණාඩියේ තියෙන පිළිඹු කරන ගතිය විතරයි. එහා පැත්තේ තියෙන මගේ මෝඩකම අහු වෙන්නේ නැහැ. කලබල කරන්න තු බලන්න හිටපන්. පොඩ විරිත්තලා බලපන් ඌ විරිත්තන. hina වෙලා බලපන් ඌ hina වෙනවා. එතකොටවත් තේරෙන්නේ බෑ මේ වලිගේ නැති උනාට මම්ම තමයි ඇතුලේ ඉන්නේ කියලා. අපි මේ ලෝකයේත් එක්ක විරිත්තුවාට කොණිත්තුවාට ලෝකයේත් එක්ක ගැටෙන්න ගියාට තමන්ගේ ප්‍රතිබිම්බය තමයි ලෝකෙන් පේන්නේ. ඕක දිහා බලලා මේ මට හුණියම් කරලා තියෙනවා මගේ නරක දෝෂයක් මට අරක මොකුත් කියන්න යන්න එපා. ඕක තමයි දී ඇති தત્ත්වය. අපි ගාහනක් හදන්න ගියාම දී ඇති தත්ති තියෙන ඉදිරියට අපිට ගාන වෙනස් කරන්න කියන්නේ නෑනේ. ඕක තමයි ගාන. දැන් ඕක දිහා බලලා නැති කරන්න යන්න එපා. අනේ අන්තම් මේක දැක්කා ඇති. නැරෙන්දි ඉස්සලා දැක්කොත් අපිට අඩු ගන්න ප්ලෑන් එකක් ගන්න පුළුවන්. මරණ වෙලාවේදී මේ මොනොත් මම මොකද කරන්නේ කියලා. ඉතින් ඊ මං ගියාට පස්සේ ආගේ මිනිහා කියනවා මට heart attack එකක් ආවා ස්වාමීන් වහන්සේ. වතුර ගැලුවා ඇඟෙන්, දාඩිය ගැලුවා ඇඟෙන් වතුර වගේ. හදිස්සිය වගේ එතන ක්ලිනික් එකට ගියා. වහා මිස්පිතාලෙන් ගියා. මේ බුරි වට ඉන්ජෙක්ෂන් 10ක් ගහලා ගෙදර යන්න කිව්වා. දැන් ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න මරණ වෙලාවේදී මේක වුණොත් මම බුදු බුදුහාමරගේ ගුණ කරේ හිත දාන්නේ කොහොමද කියලා. ඉතින් මං කව මැරෙනවා කියලා හිතන කොයි වෙලාවෙ දාගෙන හිටපන්. එතකොට මැරෙන වෙලාවෙත් ඉතින් තමයි යන්නේ. දැන් heart attack නැහැ කියලා මිනිහද වැඩ හොගාලා. එතකොට බුදුන් නැහැ, ධර්මේ නැහැ, සංඝයා නැහැ මොනවා හරි කයිවර කියලා කියලා ඉන්නවා. ඒක ලහන සාංශ කොහොමද මරණ වෙලාවේදී මගේ හිත බුදු ගුණයට දාන්නේ. මං කව අද ඉඳලා මැරෙනකන් බුදු ගුණයටම තම තමයි හිටපන්. එතකොට නිකම්ම හිත යන්නේ එතෙන්ට. දැන් රිට්‍රීට් එකේ පස්සේ ගෙදර ගියාම මොකද කරන්නේ? අර ලෝකේ තියෙන කුණු කන්දල් සීරම කෝට් එකක් අඳගත්තු වගේ දාගෙන ඉතින් ආවට පස්සේ කියනවා ඇතුලේ ඉන්න ගමන් නරක දේවල් කතා කරන්න. ඒගොල්ලෝ ඇතුලේ ඉන්න ගමන් පිටේ එකත් නරකයි. උගේ රූපේ තමයි පේන්නේ. ඕකට යන්න සන්නද්ධව සන්නාහේ බැඳගන්න. මේ සන්නාහයට තමයි ශූර කියන්නේ. බැඳගෙන යන්න යුද්ධෙට සද්ධාව ඇරයි යන්න, සතිය ඇරයි යන්න, සීලය ඇරයි යන්න. ඒකලෝ එන දෙයට එන්නරින්. ඔක නැති වෙලාවෙත් ඔක හරි භයානකයි. ඒකයි බුදුජානනාංශ මේ අපිව තියටර් එකට ගන්න ඉස්සලා සී නැති කරලා මයිල් ගහලා සුද්ධ කරලා ගන්නෙ. නැතිගෙන පෙන්නන්න. නැති කරන්න යන්න එපා. නැති කරන්න පුළුවන් පොලිඩෝල් ටිකක් බිව්වොත්. ඔය සැරපේ මොනවාරි මැල තියෙන හරි පොලිඩෝල් ටිකක් හරි බිව්ව නැති කරන්න පුළුවන්. ඒත් මේ ආත්මෙට විස ආයෙ එනවා. ඒ නිසා ඕකට එන්න අරින්න. එළ හොඳට බලන්න උගේ දිග පළල උස මිටිකන්. ඔය තමයි මම මමයා. ඒ නිසා නැවත නැවතත් මමයා වැඩිපුර පැමිණේවා කියලා ප්‍රාර්ථනා අපි යන ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙක තුල මා ඇසූ ප්‍රශ්නයකට අදාළව අද දින තවත් තොරතුරු ඉදිරිපත් කරමි. සක්මන පෙර දිනයට වඩා ස්වභාවික ලක්ෂණ නිරීක්ෂණය විය. පළමුව සක්මන මත නිසලව සිට කය දෙස බැලුවෙමි. පළමුව වම දකුණ ලෙසද ඊළඟට යවනවා තබනවා ලෙසද අනතුරුව ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කරමි. පාදයේ බිම තබන විට කෙලින් ඇති පාද ක්‍රමයෙන් විලුඹ සිට ඇඟිලි තුඩු මත පොළව ස්පර්ශ කරයි. ඒ අන්දමට ශරීරයේ බරද පැතිරේ. පොළව මත පාදයේ පිටත සිට ඇතුළට ස්පර්ශ වී මාපට ඇඟිල්ලෙන් අවසන් වේ. විලුඹ වදින විට ඇඟිලි ඉහළට තරමක් එසවේ. පසුව ක්‍රමයෙන් පහළට යොමු වේ. මාපට ඇඟිල්ලට වැඩිපුර බලයක් යොදයි. පාදයේ ඔසවන විට ධනිස්සන්දියෙන් වලලු කර සන්ධියෙන් පාදයේ නැවේ. පාදයේ ඉදිරියට යන විට දිගහැරේ. සැහැල්ලු වේ. සිසිල් වේ. සටහන් ඇති වේ. වැලිමත තබන විට තදයි, ගොරෝසුයි, බරයි, උණුසුම් මේ අන්දමට පැය එකක් පමණ සෙමෙන් ගමන් කරන විට ක්‍රමයෙන් ගත සිත සැහැල්ලු වේ. සෝදායකය අකණ්ඩව පියවර 50ක් 70ක් පමණ සතිමත්ව ගමන් කළ හැක. සතිමත්ය සිත පිට ගියත් නැවත වහා පැමිණේ. පර්යංකය. මගේ අරමුණ ආනාපාන සතියයි. පර්යංකයේ හිඳගත් මා කය දෙස ටික වේලාවක් බලා සිටිමි. නාසිකාග්‍රයේ වෙත සිත යොමු කරමි. හුස්ම ඇතුල් වෙනවා පිටවනවා ලෙස මෙනෙහි කරමි. ආශ්වාසයේදී ඇතුළුවන හුස්ම රැල්ල දිගයි සිසිලයි තදයි කම්පන චංචල ස්වභාවයකි පහසුවෙන් සිදුවේ ප්‍රශ්වාසයේදී පහසුවෙන් සෙමෙන් හුස්ම රැල්ල පිටවේ. උණුසුම්ය. ඇතැම් විට ප්‍රශ්වාසය නොදැනේ. වම් පුඩුවෙන් වායු හුවමාරුව වැඩිපුර සිදුවේ. දකුණින් කලාතුරකින් සිදුවේ. ආශ්වාසයේ ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස උත්සාහවන්තව ආසන්නව සතියෙන් බලා සිටිමි. ඊතා සෙමෙන් හුස්ම රැල්ල ආරම්භ වී වැඩි වී ක්‍රමයෙන් නැති වී යයි. පොඩා හිස් තැනකින් පසුව නැවත ප්‍රශ්වාස වායුව සෙමෙන් ආරම්භ වී වැඩි වී අවසන් වේ. අනිත්‍යතාවය වැටහි. කයටත් සිතටත් පහසුයි. සංසුන්. හුස්ම රැල්ලේ ආකාර 11 වරින් වර දෙකිය හැක. අකණ්ඩව හුස්ම රැලි 15ත් 35ක් පමණ එක දිගට සිටිය හැක. ඇස් තද වී බර වී නිදිබර වේ. හුස්ම රැල්ල මතම සිත පවතී. මෙසේ පැය එකයි කාලක් පමණ සිටීමට පුළුවන් දෛනික කටයුතු. ආහාර ගැනීම, පඩිපෙළ නැගීම, බැසීම, නානකාමරය තුළදී සෙමෙන් ගමන් කරමින් සතිය පවත්වමි. භාවනාව තවදුරටත් දියුණු කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සුවපත් වේවා. මේක ඉස්ලාම් තියෙන සක්මණේ විස්තර ගත්තාම පාද පොළවේ තුනට ස්පර්ශය කියලා තමයි රචනයේ පටන් අරගන්නේ. වචනේ හමාර වෙනකොට කියනවා ස්පර්ශය සීතල උණුසුම වෙනස් ගති ආදී හොඳ විස්තර වෙනවා. ඒ විස්තර වෙන තැනම ලියලා තියෙනවා මට හරි සාන්ති බොහෝම පහසුයි ගමන ගියා. ඒ නිසා මේ විස්තර වැඩිපුර බලන්න බලන්න නිවනම තමයි. ඉතින් ඒ නිසා විස්තර බලන්න වෙලාව හම්බෙන්නේ පහු වෙලා ගොඩක් වෙලා ගිහලා තමයි අරමුණ හම්බ වෙන්නේ. හම්බුණාට පස්සේ කි ඕජාව කි රසය ධර්ම රසය හොයන්න ගියොත් අය මුන්නම ලෞකික සපතක්වත් ඕනේ නැහැ. බුදුම නිරාමේ සැපයක් තියෙනවා. පය තියෙනකොට දැනෙන දේ මොකද්ද කියලා පටන් ගන්නකොට කඩාපනින්න යන්න එපා. පුළුවන් තරම් දැනෙනකොට දැනනකොට ඉස්සරහට යනකොට යනකොට විස්තර වශයෙන් බලන්න. බලන්න බලන්න පේනවා සම්පූර්ණ ධර්ම ස්කන්ධෙම මේක ඇතුලේ තියෙන. ඒ වගේම හුස්ම ගන්නකොටත් යාන්තම් පටන් ගන්න නාස්පුඩු පුරවාගෙන ගිහලා ආයිවර වෙලා යනවා. හුස්ම පිට කරනකොටත් එහෙමයි. ඔන්න ඔය චක්‍රය දැක්කනම් ඕක තමයි සංසාර සංස්කාර චක්‍රය හැදී. මුලක් තියෙනවා මෙදක් තියෙනවා අගක් තියෙනවා. පීවරෙත් ඔච්චරයි. සද්දෙත් ඔච්චරයි. ඊතිවිල්ලෙත් ඔච්චරයි. ආන ආස්වාසිත ඔච්චරයි ප්‍රසාරිත. ඒක හොඳට උත්සන්න වාසන්නව බලන්න. ඒතර පුදුම ධර්ම ධර්මස්කන්ධයක් තියෙනවා. ඉතින් මේක නොදැක නැත්තම් දැකලා ගණන් ගන්න නැතුව හිටියොත් නිවන ගණන් ගත්තේ නෑ. ධර්මයේ ගණන් ගත්තේ නෑ. ඉතින් එතකොට අපි වෙළඳ පොලේදී නියම වෙළඳාම කරගෙන ලාභ නොලබපු වෙළෙන්දු බවටපත් වෙනවා. මේ නිසා හම්බ වෙච්ච වෙලාවේ හැම වෙලාවෙම හම්බ වෙන්නේ නැහැ. හොඳට ඔයගේ විස්තර බලන්න බලමින් වැඩි වේලාවක් එහිම හිත ගත කරනකොට ධර්ම ක්‍රම ධර්ම හිත තියෙන. එතකොට හේතුඵල ධර්මේ වැටෙන්න පටන් ගන්නවා. මේ හේතුව දුනොත් මේ ඵලෙ. සිදුවෙන දේ දිහා බලනකොට පේනවා. බලනවා නම් පේනවා. දැන් පේන්නේ නැති බලන්නේ නැති නිසා. එහෙම නැත්නම් පෙන්වන්නට ගණන් ගන්න නැති නිසා. ඒ නිසා පේන දේ මේ වගේ ලියන්න පුරුදු වුණොත් ලොකු දක්ෂකමක් ඇති වෙනවා sannivedanaya අනවශ්‍ය දේ පැත්තකට දාන්න ලියන්න ඕන දේ ලියන්න. මේ රචනය ටිකක් දුර දිග වැඩි. නමුත් ඉස්සරහට යනකොට ඕකත් කෙටි කරන්න ක්‍රමයේ හම්බ වෙයි. ඒ නිසා මේ විදිය හොඳයි කියලා හිතාන ඉදිරියට යන්න ඔය ධර්ම ඕජාව ටික විතරක් සාරාංශ කරලා රචනය කෙටි කරන්න. එතකොට භාවනා ගමන ඉක්මන. තෙරුවන් සරණයි. අතිපූජනීය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු දෙකක් පමණ ආනාපාන සති භාවනාවේ යෙදෙමි. මුලදී මම ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් නිරීක්ෂණය කරමින් පැය ගණන් විදර්ශනාවේ යෙදුණෙමි. එහෙත් කලක පටන් තත්වය වෙනස් වී ඇත. පර්යංකයේ හොඳින් පටල වී සිටින ඉරියව්ව මෙනෙහි කරමි. ඊට පෙර ඉදිරියට සිදුවන දේ හොඳින් දන්නා බැවින් පර්යංකයේ සිත හොඳින් බුදුගුණ සිහි කර పూర్ව කෘත්‍ය හොඳින් කරමි. ඉන්පසුව ඉඳගෙන ඉන්න ඉරියව මෙනෙහි කරමි. බොහෝ දිනවල මට ආනාපානය මෙනෙහි කරන්නටත් පෙර සිත සමාධිගත වේ. එය නතර කිරීමට මම තදින් සිතාගෙන ආනාපානය මෙනෙහි කරන්නට කලින්ම සිතා ගනිමි. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසය එක්වරක් හෝ දෙවරක් මෙනෙහි කරත්ම මට නිින්ද ගොස්ය. අරමුණක් නැති හිස් ලොවකට මා වැටී ඇත. ටික වේලාවකින් මට එක්වරම ඇහැරුණාසේ නැවතත් මගේ මූල කර්මස්ථානය සිහි වී නැවත ආනාපානය මෙනෙහි කිරීමට පටන් ගනිමි. මගේ නාසයේ අග හුස්ම වැඩි නාසය තුලට වායුව ඇතුල් වෙනවා මට දැනේ. නාසයේ අග සුලන් පහර වැඩි පිටවන වාද මට දැනේ. ඒ විදර්ශනාවට හරවන්ට එම මෙනෙහි කිරීම කරන්න මම සිතින් අදිෂ්ඨාන කරමි. නමුත් එය එසේ සිදු නොවේ. ආනාපානය පමණක් මට දැනේ. එයද ටික වේලාවකි. මෙම සමාධිය නීරසය. ඇහැර සිතින් ආලෝකයේද ඇත. දිගින් දිගට අදිෂ්ඨානය කරගෙන සිටියොත් නැවත නැවතද දින්ද ගියාසේ සිදුවේ. මේ తත්වයේ භාවනාවේ අවස්ථාවක් බව ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් අනුව මම දනිමි. එහෙත් කාලයක පටන් මට දැනෙන්නේ මම එකම තැන ඉන්නාසේය. සිතට ප්‍රීතිය ඇතිවන්නේම නැත. භාවනා වේලාවේදී මා නිදි බව බොහෝ දෙනා මට පවසා ඇත. මේ தત્ත්වය වශී කරගන්නා ලෙස ඔබ වහන්සේ ඊයේ කමඨහන් උපදෙස් දෙනු අසා සිටියෙමි. එසේ වශී කරගන්නේ කෙසේද? මාගේ භාවනාවේ ඉදිරි දියුණුවට අවශ්‍ය උපදෙස් මට ලබා දෙනසේක්වා. ඔබ වහන්සේ නිරෝගී සුව ලැබ දීර්ඝායුෂ ලැබී නිවන් සුව අත්විඳීවා. මේකෙන් නොදන්න තැන නැත්නම් නිදිමත කියන තැනේ මුලක් මැදක් අගක් තියෙනවා. මේ ලෝකෙ සිදුවෙන ඕනම දෙයක මුල මැදක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න එක පාරට අවදි වුණාම තේරෙනවා ඉඳලා තියෙන්නේ නිින්දක කියලා. එහෙම නැත්නම් ඉඳලා තියෙන්නේ හිත හැංගිච්ච තැනක් කියලා. ඒ නිසා දැන් මේ නිින්ද කියන සිද්ධියේ අවසාන විතරයි අපි දන්නේ. ඒකත් ලොකු දෙයක්. ඒකත් පරියන්කේදී හතර සැරයක් වෙනවනේ. එතකොට දැනගන්න ඉස්සලා එකේ නිින්දක බව දන්නේ මොකද්ද? ඒකේ මතකයක් නැති නිසා. සංඥාවක් නැහැ. මතකයක් එනවත් එක්කම අවදි වෙනවා. චිහ් කියලා හිතෙනවා. අපරාධේ බිල්ල කඩා වැටලා ඉරියව් වැක්කෙලා නිින්ද ගිහිල්ලයි කියලා. නමුත් ඒ කනගාටු වෙන්නේ නැතුව මේක හොඳට බලන්න හිටියොත් තේරෙයි මේ නිින්ද එන්නේ එක සැරේ නෙවෙයි. ඒක හිමීට හිමීට තමයි ඉර පායන්න වගේ ලකුණු වගේක් තියෙනවා. මේ හිත සංගවී යන්නේකේ නිින්ද යන්නේකේ පූර්ව ලක්ෂණ තියෙනවා. පුබ්බ නිමිති තියෙනවා. ඒ මොකද්ද? අරමුණ නීරස වෙන එක. අරමුණ නීරස වෙනකොට දැනගන්න දැන් මේ නිින්දට යන්න හදන කියලා. නීරස වෙන්න හේතුව අරමුණ වෙලා වැඩි වෙලා බලා සිටීම. අරමුණ නිසා වැඩි වෙලා බලා සිටියා කියලා කියන්නේ භාවනාව හරි ගිහිල්ලා. හතිය පිහිටුවලා. නිසා සතිය පිහිටෙව්වොත් නිින්ද එනවා. ඒ නිසා හොඳට අරමුණේ සතිය පිහිටනකොට බලාපොරොත්තු වෙලා යන්න මේ ඔක්කොම හදාගත්ත ගෙයි ගුහ ප්‍රණ්ඩයි සේරම හොරු ගන්නවා මහ හොරා එනවා. ඒ නිසා භාවනා හරියනවා කියන්නේ නිින්දට ආරාධනාවක් වගේ. ඔක්කොටම නම් වෙන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි Taman අර විදියට අරමුණ ඉක්මනට ගෙවෙන තැනට යනකොට දැනගන්න දැන් මේක සමාධියේ ලකුණක් වගේම මේක නිින්දෙත් ලකුණක්. ඒක නිසා මේ නිින්දට අවදි වෙන්න පුළුවන් නම් නින්දට බලාපොරොත්තුෙන් යන්න පුළුවන්. අර මෙල්බන් වල ඉන්න පොඩි ළමෙක් මට ලියනවා අනේ ස්වාමීන් වහන්සේ එක දවසක් සතිපාසල කියලා අවුරුදු 7ක් කෙල්ලක් ලංකාවේ කෙල්ලක් ඉංග්‍රීසියෙන් ලියන්නේ. මම භාවනා කරන්න මට නිින්ද ගියාම හීනෙන් බය වෙනවා ස්වාමීන් වහන්සේ මට හරිම කරදරයක් ඒක. මම ඊට පස්සේ සතිපාසලට ගියා. අනේ එතන වෙන ඇන්ටි කෙනෙක් මට කියලා දුන්නා. නිදා ගන්නකොට සිය සතියෙන් නිදා ගන්න කියලා. දැන් ස්වාමීන් වහන්සේ මම නිින්දට යන්නේ සතියෙන්. මට හීන පේන්නේ නැහැ. මට නපුරු හීන පේන්නේත් නැහැ. අන්තිමට අර කෙල්ල ලියනවා මම දැන් නිින්දේ ඉනකොට දන්නවලු නිින්දේ ඉන්නේ කියලා. නිින්දේ කෙල්ලට මුලක් තේරෙනවා මැදක් තේරෙනවා අගක් තේරෙනවා. ඒක සාමාන්‍ය කවුරක්වත් කියන්නෙත් නැහැ ලියන්නෙත් නැහැ නිින්දේ ඉනකොට මම නිින්ද තියනවා කියලා. මොකද නිින්ද කියන්නේ නොදැනුවත්කමනේ. මේ කෙල්ල ලියනවා මම දන්නේ නැහැ දැකලාද මොනවද කියන්නේ කියලා. නමුත් නිින්ද යන වෙලාවේදී සතිමත් වෙනවා නම් එහෙම නැත්නම් සතිය හොඳට වැඩනකොට අරමුණ මූණට මූණ දාලා තියෙනකොට නොබෝ වෙලාවකින් නිින්දක් එනවා. ඒ මොකද නීරස වෙනකොට හිතට කරන්න දෙයක් නැහැ. අපි කුණු අර්පයක් බල බල හිටියනම් කවදාකවත් නිින්දයක් නැහැ. මිනිමැරුමක් බල බල හිටියනම් කවදාකවත් නිින්දයක් නැහැ. ඒකනේ චිත්‍රපටි වල ওই දෙක නිතරම පෙන්වන්නේ. අවදීන් තියාගෙන ඉන්නේ. ඉතින් අපි මේ කුණු අර්ප චිත්‍රපට හොරෙන් හරි බලනවා. උදුර උන්ට හිත ඉද්ද ගැහුවා වගේ අවදී. මොනවාක්වත් නැති එකක් කරනකොට ඕන දැන් 60 70 වුණාට පස්සේ හිතගෙන කරවරෝ. නිදි. මේ පේන දේත් බොඳ වෙලා ගිහිල්ලා වම තිනකොට දකුණ යන්නේ උතුර බලනකොට දකුණ පේන්නේ ඉතින් ඒකවල මොන දේ කෙරුවක්වත් ඔක රස කරන්න බෑ ඉතින් ඉති කරන එක තමයි තියෙන්නේ මේ රේරුකාණ චන්ද විමල හඳුරු අන්තිම ලිවම දැන් චන්ද විමල නෙවෙයි දැන් අන්ද විමල කියන ඥානපෝණික හඳුරු බික්බෝධිට කියනෝල ඒ දවස්වල අනේ මන් දැන හරියට කීව කිව හිටියද මට කියවන්න බෑ නිතරම නිින්ද යනවා මට කරුණාකරලා පත්‍රේ දින හරි පොඩ්ඩක් මට කියවන්නයි කියනවලු BPS එකෙන් ආවට පස්සේ බික්බෝධි කියනවලු කහගෙන ඉනොරත් කියනවලු කාමේ තියෙනකන් ඔදේ තියෙනකන් ඔය නිින්ද නැහැ. මේ නිින්ද කියන්නේ කෙලෙස් අඩු තත්ත්වයක්. නමුත් එතෙන් ගිය කෙනා බුද්ධියට නැහැ. බුද්ධිය නැහැ යා නිින්ද ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒක අල්ලන්න අරමුණට හරියාගෙන එනකොට සමීප වෙනවයි කියනකොට සමාධියක ඉන්න වචනේ පාවිච්චි කරාට ඔය කියන්නේ නිින්ද පෙර නිමිත්තක්. අන්නේ වෙලාවට හොඳට ඉරියව්ව පවත්වන්න බලන්න. විශේෂයෙන්ම බෙල්ලේ මේ ඉස්සරහට පස්සට තියෙන කෝණේ හදාගන්න. ඉස්සරහට පාත් වෙනවා නම් මතක තියාගන්න නිින්දකට යන්න හදන්නේ. ඒ අපේ මේකට ඇවිල්ලා හිටියා මේ කොන්ෆරන්ස් එකට යෝගාවචර රාහුල හාමුදුරුව අපි දුන්නා ඒ ස්වාමීන් වහන්සේට යෝගාවචර පිළිබඳව උපදෙස් දෙන්න කොන්ෆරන්ස් එකට ඉස්සරලා දුන්න කොන්ෆරන්ස් එකෙත් දුන්නා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කව මටත් ඉස්සලා පැවිදිච්ච හාමුදුර කෙනෙක් නිල්ලබේටපු මේ නිකටට සපෝට් එකක් නැහැ ඒක නිසා කොන්දර පිටිපස්සේ සපෝට් එකක් තියෙනවා නිකට නිතරම පාත් වෙනකොට අපිට පුළුවන් නම් ඉරියව්ව සකස් කරගන්න නිින්ද එනවා අඩුයි. ඒක නිසා තමයි ඉඳගෙන ඉන්නකොට බලන්න කොච්චරක් ඉරියව්ව පවත්වනවද කියලා. බෙල්ල නැක්කන වැක්කේ දීගෙන ඉන්න පටන් ගත්තොත් ඉතින් කොන්දේ මරු තමයි. ඇවිදිනකොට බලන්න කෙලින් ඇවිදිනවද කියලා. ඒක සීරම හදන බුදුහාමුදුරුවෝ. ව්‍යායාම කරලා ඉඳ ගන්නකොට ඉඳගෙන හිටපන්. මේක න පොල්ලෙල්ල වගේ මෙහෙම වෙනවා. අල්පදයන් වගේ ඉඳගන්නේ බණ අහන්නත් එහෙමයි පාදකමල. අනකාතික ධර්මපාල තුමා බැනලා තිනවා මේ තුක්කු දෙක දික් කරගෙන මොනවද මේ කරන්නේ කියලා. ගොන් අලියෝ වල් බూరు කියලා බලන්නේ. මුති බණ ටික අහන්න ගියොත් කෙලින් ඉන්නේ. ඒකත් එන්නේ වැක්කෙල්ල. ඉතින් ඒක වෙනවා නින්දෙදි. භාවනාදිත් වෙන. ඒකට ලෑස්ති වෙලා යන්න ඉරියවට ප්‍රිය කරන්න. ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම බලන්න තමන් සමමිතිකව සහැල්ලුව ඉන්නවාද කියලා. සහැල්ලුව ගැන වැක්කිරනවා කියන එක නෙවෙයි. වැක්කිරනවා නම් මතක තියාගන්න සතිය දුර්වල වෙලා හිමීදී ඉරියව හදන්න. හැබැයි ඉරියව හැදීම නිසා ඔය කියන සමාධිය කඩා ගන්න එපා. ඒ දෙක සමතුලිත කරන්න ඒක ගොඩාක් කල් යන වැඩක්. ඉතින් ඒක නිසා මේ නොදන්න ශේෂයට අපි යන්න ගියාම අමුතුම කලාවක් තියෙනවා. දන්න ශේෂ්ඨේ නම් අපිට සුරල් දාලා ගහන්න පුළුවන්. නොදන්න ශේෂ්ඨයට යනකොට අපි තාම ඉපදිලාවත් නැහැ. අය හතරවත් තේරෙන්නේ නැහැ. නිසා අපි නොදන්න කෙනෙක් වගේ ඉන්න හොඳම පදනම තමයි ඉරියව්ව. ඉන්න ඕන වෙලාවක ඉරියව්ව පවත්වාගෙන ඉන්න කොටින්ම කොඳුයට පෙළ උඩ ඔළුව තියෙන බාට වග බලා ගන්න. කොඳුයට පෙළයි ඔළුවයි අතර කෝණේ වැරදුනා නම් එන ඉතින් ලීන භාවයට යන්න හදන්නේ. ඒ නිසා ඒ වගේ උපමානයක් ගන්න භෞතික උපමානයක්. ඒක ඒකට දන්නේ ගන්න පුළුවන් මේ වැඩි වෙන්නේ අරමුණට හිත වැදුනට පස්සේ තමයි. එතකොට වැක්කිරෙන්න පටන් එතකොට අරමුණට හිත යාමට ප්‍රිය කරනා වගේම ඉරියව්වටත් යම් ප්‍රමාණයක් ගෞරව කරන්ඩ මේකයි යෝග ආසන ඉගෙන ගන්න කියලා කියන්නේ. ඒක ලිඩ වෙන්නේ නැහැ නේද? ලිඩ වෙන්න බෑ. මොකද හැම වෙලාවෙම හුස්ම හොඳට ගමන් කරනවා, වාතය හොඳට ගමන් කරනවා, බඩේදී යනවා, වතුර බොනවා, මූත්‍රා පිට වෙනවා මොන ලෙඩක්වත් නැහැ. ඒක නිසා මේ නිින්ද යනවා කියලා කියන්නේ ශරීරෙට හොඳට පිහිටලා නැහැ. අනිත් දවසේ හොඳට ඉරියව්ව පවත්තන්නම් කියලා හිතාගෙන මොකද මම හරියට විඳවන ප්‍රශ්නයක් ඕක. මම කොච්චර දඟලන්න ගියත් මට හරියට කරන්න බෑ. මම ඒ බව දන්න නිසා මට වැඩි වත් තියෙන හවුස්කනේ මම දැක්ක සිවුරු අරිනවා. ඕක නිසා. ඌ සිවුරු අරින්න දෙයක් නැහැ නේද? ඔය හැටි ඔහම තමයි. මොග්ගල්ලාන සෝන්සටත් නිින්ද ගියා. නිින්ද යනවා. ඒක අරමුණු කරගෙන හොඳට ඉරියව්ව පුළුවන් තරම් පවත්තන්න උත්සාහ කරන ඊයතින් බලනකොට වේදනාව ෂෝක් මොකද වේදනාව තියෙනකොට නිින්දයක් නැහැ. යනවා බන්නකොට හිතවිලි එන එක ෂෝක්. ඉතින් හිතවිලි තියෙනකොට නිින්දයක් නැහැ. ඉඳව පල්ලෑ පොල්ගෙඩිය ඩෝංගල පොල්ගෙඩියක් බිඳිනවනම් ෂෝක්. මොකද කට්ටියට ඔක්කොටම නිින්දයක් නැහැ. නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේ පරිතුරුනට පස්සේ පල්ලෑ තියෙන්නේ කුස්සිය. ලීලා තේ ඉඳපු ගමන් ඩෝංගල ගහන පොල්ගෙඩියකට කට්ටිය ඔන්න භාවනා කරනවා. ඉඳපු ගමන් දර පල්ල ගේන්න බැන්න දර පළපුවා නැත්තම් ලිප ගාව තියලා ඩෝංගල ගහනවා. දර කැල පල්නකොට කට්ටියම භාවනා කරනවා. ඉතින් ගොඩින් වාන්ත කියනවා මං හරි කනගාටුනවලු ඉස්සෙල්ලා මේ කුස්සිය මෙතෙන් හැදුවට දැන් නම් හරි සන්තෝෂ වෙනවලු. මොකද නැත්තම් කට්ටිය බුදි. හරි කූල් එතන. හරි හරි සනීපයි. ඉතල කුස්සිය තියෙන නිසා යන්තම් ඒ නිසා පල්ලේ කට්ටියට ගෙවන වෙනම වෙලාවට මෝල් ගහින් අනපන් කියලා මේ මේ වංගෙඩියට ඩෝන් ගාලා. එතකොට තමයි යන්න කට්ටියට සිහිපත් වෙන්නේ මේ ඉන්නේ නිසන්නමනේ. ඉන්නේ නිින්ද ගිහලා. ඔය මැස්සෙක් කරේ මේ ඉන්නවනේ මදුරේ කරේ මේ ඉන්නවනේ උණුත් ටිකක් උදව් කරනකොට. ඉතින් ඒ නිසා හැම කරදරයකින්ම තේරෙනවා කරදර තියෙනවා නම් නිින්දයක් නැහැ. නිින්ද නැහැ කරදර නැහැනේ බබා දොයි. බබා දොයි. ඉතින් ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවය ගන්න අපි යනවා ඊගා ප්‍රශ්නට. පෙරවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ භාවනා අත්දැකීමක් නොවන අතර දැනගැනීම සඳහා මේ කෙටි ප්‍රශ්න දෙක ඉදිරිපත් කරමි. 1. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් නැතුව වෙනත් අරමුණක හිත තබා ගනිමින් උදාහරණයක් ලෙස බුදු ගුණයක් හෝ වෙනත් අරමුණක් තබාගෙන සක්මන් භාවනාව වැඩිය හැකිද? 2. වෙන වෙනම විවිධ ස්ථාන තෝරාගෙන කරන පරයන්ක භාවනාවේ සමූහ පරයන්ක භාවනාවේ වෙනසක් සුවිශේෂී බවක් තිබේද? එසේනම් ඒ මොනවාද? කෙටියෙන් පැහැදිලි කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඇත්තටම කාර් එකක් එලවනකොට වින්ඩ්ස්ක්‍රීන් එක බලන්නේ නැතුව පැත්ත බලන්න එලවන්න උග දෙනෙක් කැමතියි. නමුත් ඇක්සිඩන්ට් වැඩි. සක්මන් කරනකොට සක්මන් කරන බව තියෙදි බුදුගුණ මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒක කෙරුවයි කියලා දෝෂයක් නැහැ. නමුත් එතකොට මහසෝනාට වෙච්චි තමයි වෙන්නේ. මහසෝනා ඉස්සරහ ගන්න බෙල්ල පිටිපස්සට හැල්ලලු තියෙන්නේ. ඉතින් ඒ අර ගහ ගන්න වෙලාවේ ජයසේන උඩ පැනලා දීපුවාම බෙල්ල ගලවලා ගියලු 28 බක් උඩ. ඒත් කඳ කෙලින් තියෙනවා. ඊට පස්සේ ජයසෝමට ලැජ්ජයි පව් විසිලා. ළඟ ඉන්න වලහයික බෙල්ල කඩලා තිබ්බලු. තියලා තියෙන්නේ අනිත් පැත්ත අරවල. ඉතින් මේ මහතෝනා යනකොට එනකොට මෙහෙම එනකොට ඉස්සරහට පේන්නේ මූණ නෙවෙයි ඔළුවලු. උගෝදනේ භාවනා කරනකොට ඔය මා ජයසෝගේ කුටිය කාලා ඉන්නේ. භාවනා අරමුණ මෙහෙ වෙනෙහි කරන්නේ මොකද්ද දැන් මේකම තමයි කතාත බඳපු කට්ටිය කරන්නේ තමන්ගේ ගෑණින් දැද්දි වෙන කෙනෙක්ගේ ගෑණිකේ නම කියන්න පටන් ගන්නවා ඉඹින්න පටන් ගන්නවා ඉතින් මොකද වෙන්නේ දීගෙට ඇත්ත තමයි මේ දෙගෙදර ගෑනට වැඩිය ඇත්තටම හොඳයි ළඟ ගෙදර ගෑන නමුත් ගෙදර ගෑණි මොකද කියන්නේ දීගේ පවතීද බැඳපු ගෑනිත් එක්ක හිටපන් අමාරුයි අමාරුයි ඒකයි කිසිම තිරසනෙක් අසාධු බඳින්නේ නැත්තේ උණ්ඩ කරන්න බෑ ඒ වැඩේ මේ මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලාව වැරදි බැඳගත්තට පස්සේ ඒක නෙමෙයි වෙන එකක් බලන්න පැවිදිනවා හැබැයි බුදුගුණ මෙනේ කර වැරද්දක් නෑ මම වැරද්ද කියනනේ මම නිකන් උපහාසයට ලක් කරනවා ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න ඉඳගෙන ඉනකොට ඉඳක බව දැනගන්න ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති නිසින්නෝවා නිසින්නෝ මිතු ඔක තමයි බුදු ගුණේ වෙන මොනවද තියෙන්නේ ඔක තමයි සතිපට්ඨාන බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. අයියා ඉඳගෙන ඉනෝල ඉඳගෙන ඉඳ බව දැනනකොට සමෝ භාවනා වුණාම මොකෝ ගහක් යට වුණාම මොකෝ ඒකට හේතු කරනව දක්වන්න ඕනේ. මොකද අපේ හිත ලේසියට යමක් පිළිගන්න කැමති නැහැ. තියෙන දේ පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා කරන්න හදන එක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ. අපි වැටකොළු වෙනකොට වැටකොළු නාරටිය කපනවා වෙන් කරලි වෙලා උයලා නාරටි වෙනම මැල්ලුමක් හදනවා. කා වැටකොළු වෙනම මැල්ලුමක්. ওই දෙක එකට තිබ්බන ඉවරනේ. මේ මිනිස්සයා කියන සතාගේ වැඩ හැම වෙලාවෙම මොකද්ද තියෙන විදිය හොඳ නැහැ. පොඩ්ඩක් වෙනස් කරනවා. ඊට පස්සේ කොහෙද යන කචල් ගොඩයි. සත්තු වැටකුළු කනකොට ලෙල්ල කපලා පැත්තකින් තියලා ඒක කාලා මේක කන්න යන්නේ නැහැ. වැටකුළු ගෙඩිය පිටින් කන උට කිසිල්ලෙඩක් නැහැ. මේ <laughs> මිනිස්සයා කියන සතාගේ සූප සාත්තරේ මේක දිහා බලනකොට මේ පිළිකා ඉල්ලගෙන කන්නේ. මේ ආතතිය ඉල්ලගෙන ගන්නෙ. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. ඇවිදිනකොට ඇවිදිනවා කියලා මේ කවදාකවත් කවුරුත් බාර ගන්න කැමති නැහැ කමටහනක් කියලා. ඊට වැඩිය මොකක් හරි ඕනේ. ඇවිදින ගමන් මතුරන්න ඕනේ මොනවද? ඕක නෑ පොඩි එක්කට පොඩි එක්කට ගියොත් ඇවිදිනකොට කොහොමද බබා දන්නේ? ඇවිදිනව නෙමෙයි කියලා. ඉඳ ගන්නකොට පස්සනේ වැදින්නේ ස්වාමීන් වහන්සේ. ඇවිදිනකොට පස්ස නෙමෙයිනේ වැදින්නේ කකුල් දෙකනේ. ඕ ඉවරයි. දැන් ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නකොට පස්ස බිම වදින්නේ. කොහොමද දන්නේ? කොහොමද දන්නේ ගැන මට තේරෙනවනේ මේ තට්ටන් දෙකට බර. ඉවරයි. ඔය සාමික වහනාමකෝ ඉච්චාම ගහක් මුල ඉච්චාමකෝ. ඔක මේ ලොකු උනාට පස්සේ ආපු ලෙඩක්. කෙල්ලෝ විතර නෙවෙයි ලොකු වෙන්නේ කොල්ලොත් ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ උන කවදාකවත් භාවනා කරන්න බෑ හැම එකටම කරුණු කියන්න ඕනේ. ඒකයි බුදුජානන්සේ මේ සාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරපිරුවේ අද්දෙච්ච වචනා බුද්ධා මෝග වචනා ජිනා. බුදුජානන්සේ කිව්වට පස්සේ කොනිට කොනිට බලන්න යන්න එපා. කරලා කියන්නේ කියලා කියලා කරන්නේ. ඒ නිසා බලන්න ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නවද? ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නද? ওই ටික වාර්තා කරන්න. සමුහීතියත් එකයි ගත තීතියත් එකයි. ඉතින් ඒ නිසා ඒ දෙය කියනවා නම් මේ ප්‍රශ්න අහන්න කියන වැරද්දකුත් නැහැ කියලාම තියෙනවා භාවනාවක් දාලා නැහැ කියලා අත්තර භාවනාවක් දාලායි. ඒකයි මේ පටන් ගන්නකොටම උපදෙස් දෙන්නේ මේක සතිපට්ඨාන භාවනාව කරන්නේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න. ඒ සඳහා මොන උපක්‍රමයක් කෙරුවත් මූලික දෙකේ වෙනස අඳුනගත්තා නම් භාවනාව හරි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ පළමුවරට සහභාගී වන භාවනා වැඩසටහනක හතරවන දිනයි. සක්මන් භාවනාව සක්මන ඉදිරියේදී ඉන්නවා ඉන්නවා කියා සිතන විට මුල් දිනවලට වඩා සිත සැහැල්ලු බවක් දැනේ. ඉන්පසු වම දකුණ ලෙසත් ඔසවනවා තබනවා ලෙසත් ඔසවනවා යවනවා තබනවා ලෙසත් සිත සක්මන් කරන්නෙමි. වම් වම් කකුල වමම ලෙසත් දකුණු කකුල දකුණම ලෙසත් ඒ දෙකේ වෙනස දැනේ. දනහිස විලුඹ පතුල ආදී කොටස්වල නැමෙන හැරෙන තදවන ස්වභාවය අවබෝධ වෙයි. තද ගතිය, සියුම් රළු ගතිය, සීතල ගතිය, වේදනා ආදී හැඟීම් දැනේ. දකුණු කකුලේ ක්‍රියාකාරීත්වය අවසන් වෙනවත් සමගම සමගම සිතුවත් නොසිතුවත් ඉබේම සිදුවන බවක් දැනේ. සමහර විට වම් කකුලත් වම් පැත්තත් දකුණු කකුලටත් දකුණු පැත්තටත් වඩා සියුම් වෙනසක් වරන් ඇතුලේ පරක්කු ගතියක්, නොහුරු ගතියක් දැනේ. සක්මන් භාවනාවේදී වෙනත් සිතුවිලි එීම ඉතා අඩුයි. ඒ වගේම පර්යංකයට වඩා සක්මනට දැඩි කැමැත්තකුත් සතිය පිහිටන බවකුත් දැනේ. පර්යංකය ආනාපාන සතිය වඩන්නෙමි. ආශ්වාසයේදී හුස්ම රැල්ල ඇතුළු වන තැන වරින් වර ගැටෙන තැන් රළුවටත් සියුම් ලෙසත් දැනේ. සීතල ගතියකුත් දිග කොට රළු සැහැල්ලු ලෙසත් දැනේ. ප්‍රශ්වාසයේදී සියුම් උණුසුම් ගතියක් දැනේ. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය ගැටෙන තැන විතරම් පැහැදිලි නොව පැහැදිලි නොවන අවස්ථා වැඩි. නාස්විතිවල නොගෑවි යන ගතියක් සමහර විට දැනේ. විනාඩි 20ක් පමණ මූල කර්මස්ථානයේ සිටිය හැකිය. වෙනත් සිතුවිලි ආවත් නැවත ඉබේම මූල කර්මස්ථානයට එයි. නිින්ද යන අවස්ථාද සමහර විට ඇතත් ඊතා සියුම් කාලයකදී ඒ බව වැටහි සක්මනට යමි. ආනාපානේ නොදෙනී යන අවස්ථාත් තිබේ. එවිට ඉන්නවා ඉන්නවා කියා මෙනෙහි කරමි. එවිට සියුම් සැහැල්ලු බවක් ඇතත් එය වැඩි වෙලා නොතිබෙයි. මොහොනේ කෝඹින් යන ආකාරයත් කසන ගතියකුත් නිතරම දැනේ. අද උදේ පරයන්කේදී එතරම් දැනුනේ නැහැ. වේදනා දැනෙන ගතියක් එකවර ඉදිරියට කඩාගෙන වැටෙන ගතියක් දැනේ. තවත් සුදුසු උපදෙස් ලබා දෙන මේ ණයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේක සක්මනේ ලියන මුල් අවස්ථාවේ ලියලා තියෙනවා මට වමයි දකුණේ අතර සියුම් වෙනසක් දැනෙනවයි කියලා. කියන්නේ මාත්‍රිකාව තියලා තියෙනවා මොකද්ද දැනෙන්නේ කියලා ලියලා නැහැ. අඩු ගන්න හැබැයි දැනෙනවා ඒක බලන්න ඕනේ බව දැනෙනවා. පහු වෙනකොට තේරෙනවා කියනවා වම්පයේ මට නුහුරු නුපුරුදු ගතියක් වැටෙනවා කියලා. මෙන්න මේ විදිහට වෙනසක් තියෙනවා නම් ඒ වෙනස මම ආරවන්න. වෙනස කතා කරවන්න. වෙනස හෙලි කරවන්න. ඒක තමයි සතිය වැඩෙන්නේ. අන්නේ විදිහට දැනෙන්න දැනෙන වෙනස්කම්. මේ ආරපණ ඇතුලේ මම මේ කතා කරන්නේ යන්න යන්න පටන් අරගත්තොත් පුදුම තොගයක් තොරතුරු එන්න පටන් අරගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්න. දැන් අරමුණ ඇතුළට கிඳා බැහිම වෙන්නේ. එතකොට එළිය එන ගැහුවත් මොනක්වත් දැනෙන්නේ නැහැ. ශබ්ද දැනෙන්නේ නැහැ වෙලාවට, හිතවිලි එන්නෙත් නැහැ වෙලාවට, වේදනත් නැහැ. මොකද අරමුණ ඇතුළට කිඳා බයිනොත් ඒක හැම වෙලාවෙම කරන්න බෑ. අහුවෙච්ච වෙලාවේ දැනගන්න ඇතුළට යන්න. එතකොට බලන්න වමේ දකුණ වෙනසක් තියෙනවද? කියාගන්න බැරි වෙන සද්ද නැත්තම් බැලුවොත් අර වගේ නුහුරු නුපුරුදු ගතියක්, බරහැලු ගතියක් ඇති. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙත් එච්චර පෙන්වන්නේ නැහැ. නමුත් පෙන්වුවේ නැතුණාට ඒක දක්නාසුළු යන්න ගියොත් ඒක ඇතුළට කිඳා බැස්සොත් ඔය බාහිර කරදර නැති වෙනවා. නිසා මේ යන පෙත හරි මේකටත් වැඩියේ වැටෙන කරුණු වාතාවරණයට ඇතුල් කරන්න බලන්න. එතකොට අද භාවනා කමඨාන සුද්ධ වෙච්ච තැනින් තමයි හෙට ඉඳගත්ත ගමන් භාවනා හරියන්නේ. කමඨාන සුද්ධ වුණ නැත්නම් ආයෙ බින්දුවට බහින්න ඕනේ. ඒ නිසා කමඨාන් වාතාවරණයට හොඳට සල්කලා පුළුවන් තරම් ඕජාව වැටෙන කරුණු ඇතුල් කරන්න. මේකේ තියෙන්නේ කරුණු නැතිකම නෙවෙයි පොඩි සංස්කරණ කරන්න තවත් ඒ විදිහට තොරතුරු ලැබෙන විදිහට සහ ලැබෙන තොරතුරු වාර්තාගත වෙන විදිහට හික්මෙන්න. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. සක්මන් කරන රටාව අනුව සිහිය සක්මනේම පවත්වාගෙන යා හැක. අවටට සිත යෙදුවත් සිතවිලි පැමිණියත් නැවත එකමිටම වාගේ එකවිටම වාගේ සක්මනේහි සිහිය පවත්වාගෙන යා හැක. පාදෙහි දැනෙන බරගතිය සැහැල්ලුවෙන් පාදයේ යැවෙන ආකාරයේද සමහර විට හඳුනා ගනී. සමහර අවස්ථාවලදී නාසිකාව අවට හිරිවැටි තද වී ඇති ආකාරයේද සක්මනේදී දැනේ. සාමින් වහන්ස සක්මනේදී මේ ප්‍රකටවන ධාතු ලක්ෂණ අවස්ථාවේදී සිහිය යොමු කළ යුත්තේ කොතැනටද? සක්මනටද ධාතු ගුණවලටද? පර්යංක භාවනාව බොහෝ කාලයක සිට ඊටම සියුම්ම දැනෙන නොදැනෙන තරමට දෝලණය වන හුස්ම දැනීමකට ඉබේම සිත යොමු වේ. ස්වාමීන් වහන්ස මාස කීපයක සිටම සෑම පර්යංකයකදීම දිගටම සිදු වූ නොදැනීමකි. මේ නොදැනෙන කාල වේලාවන් වැඩි වූ බවක්ද හැඟුණි. ඊට පසු හොඳ ශක්තිමත් පිබිදීමකි. එකෙනෙහිම කයට සිත යොමු වේ. හුස්ම දැනීමක් නැත. අවට සෑම දේම ඇසුණත් කයෙහි සිදුවන ක්‍රියාවලියට සිත හොඳින් පවතී. පිටත මොනදේ සිදුවුවත් කයෙහි පවතින සිහියට බාධාාවක් නොමැත. රිදෙන, පිච්චෙන, දැවෙන, තද වෙන ගති, ශරීරයේ පුරාම ඉදිකටු වලින් අනින දැනීම්, වේදනා මේ සේරම පෙනේ. දැනේ. සමහර අවස්ථාවල ප්‍රකටව පැන නැගීන වේදනාවන් දෙස බලා සිටිමි. ඒවා මුලින්ම ඇවිත් නැතිව යන හැටි බලා සිටිමි. එක එක දිගටම නැවත නැවතත් දකි. මුල් වේදනාවන් වලට වඩා පසුව ඇතිවන වේදනාවල තුනී වී යන ආකාරයක් දුටු වෙමි. සමහර පර්යංකවල පළමුව අත්ලින් උණුසුමක් හටගන්නා සැටිත් තවත් පැත්තකින් ශාරීරියේ සිසිල් වීමක් දැනෙන බවක් දැක්කෙමි. උදාහරණ තද බුරුල් තවත් සමහර විටක කුමක් හෝ දෙයක් හටගන්නා ආකාරය පමණක්ම දිගටම වාගේ දකි. උදාහරණ උණුසුමක් තදවීමක්. නොගැඹුරු පිබිදීමකින් තොරව දකින පර්යංකවල මේ ශාරීරිය තුල සිදුවන සෑම දෙයක්ම සියුම් වේදනාවක් තුළින් පැන නැගීගෙන එන ආකාරය මේ ගොජය දෙස බලා සිටිමි. එම අවස්ථාවවලදී බලන බලන සෑම තැනම යන්තමින් සියුම්ම දැනෙන හුස්ම පැද්දීමක් ඇත. විටක මේ හුස්ම පැද්දීම අනිත් කායික වේදනා අභිබවා පෙනේ. සමස්තයක් වශයෙන් බලා සිටී. නමුත් ගැඹුරු නොදැනීමකින් නොදැනීමකින් පසුව සිදුවන ක්‍රියාවලියට නම් පහසුවෙන් මෝන දිය හැකි බව තේරේ. ස්වාමීන් වහන්සේ සසර දුකකි සසරින් ගැලවීමත් දුකකි. ඔබ වහන්සේගෙන් ඊතා යටහත් පහත්ව ගෞරවපූර්වකව කීකරුව සසර දුකින් මිදීමට මඟ කියා දුන මැනවි. පිළිතුරු බලාපොරොත්තු වෙමි. පින් සිදු වේවා. තෙරුවන් සරණයි. ඔහොම එක එකම දේ කීප විදිහකට විස්තර කරන්න හදනවා. පළවෙනියෙන්ම අහනවා ප්‍රශ්නයක් අහන සක්මන් කරනකොට දැනෙන කකුලේ වෙනස් සහ අනික් තැන් වල දැනෙන ධාතු මනස් කාර්ය අතරින් කෝකද ගන්න කියලා. කකුල දැනෙන්නේ ධාතු මනසකාරයේ තමයි. අනිත් ඇඟවල දැනෙන්නේ ධාතු මනසකාරයේ තමයි. තමාර දැඟවල කියලා තියෙනවා නිකා මොනවද දන්නේ නැතු මොනවද ඇතිවීමින් නැතිවීම එනවා පේනවා ගොජයක් පේනවා. එතනක් තියෙන ඔච්චරම තමයි. ඉතින් මේකට සාදර වෙලා ගියොත් කෝක පෙන්නත් එකයි. සැකනම් මේක විචිකිච්ඡාවක් වෙනවනම් ආනපානේ අර සක්මන්ට හිත දාන්න. එහෙම නැත්නම් පේන දෙයට එන්නදලා බලන්න. මොනම දෙයක්වත් නම් කරන්නත් එපා, තෝරන්නත් එපා, දෙත බලනින්න. එතකොට පේන්න පටන් ගන්නේ ඒක බැලුවත් නැතත් ඒක එහෙම තමයි. ඒකට මමයා ඕනේ නැහැ. ඒකට මේ නම් කිරීමක් ඕනෙත් නැහැ, මාන්නයක් ඕනෙත් නැහැ. ඒකට මේ සංසිද්ධිය දිහා බලා හිටියොත් විතරක් හේතුඵල ධර්ම වැටේ. මේ හේතුව නිසා මේ ඵලය මත වෙනවා මමයා ඕනේ නැහැ. මම ඇඟිලි ගහන්න ගියොත් හේතුඵලේ නෙවෙයි වැටෙන්නේ මගේ තියෙන අමනකම විතරයි. නිසා අවිද්‍යාව පැත්තක දාලා මේ සිදුවෙන දිහා බලන්න ඕකේ මදයක් හොයන්න යන්න එපා. අගක් මුලක් මැදක් හොයන්න යන්න එපා. ටිකට වෙන දේ දිහා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන ස්වරූපයෙන් බලන්න. සැකයක් එනවා නම් සද්ධාව අඩුනම් අර මුලින් ගත්ත මූල කර්මස්ථානෙ හිත දාන්න. සැකයක් නැත්නම් ඕකට යන්න අරින්න. එතකොට තමයි තේරෙන්නේ මේ සංසාරයක් කියලා බදාගෙන තියෙන ඕකට තමයි. ඕක බදාගත්තේ නැති වුණාට ඕක යන එකක්. නැත්තම් මේ ගඟ ගලන ගඟක් මොකට ඇඟිලි ගහන්නේ? වීලි තැනකට වෙලා ගඟ ගලන දිහා බලාගෙන ඉන්න වගේ ඉන්න පුළුවන් නම් හොඳ තපසක් තියෙනවා. ඒක නිසා මේකට හොඳටම අවස්ථාව ලැබිලා තියෙනවා. වර්ගීකරණය කරන්න එපා, නම් කරන්න එපා, ප්‍රතික්‍රියා කරන්න එපා, අඳුර ගන්න එපා. ඔකට ඕම යන්න දීලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න ඉන්නකම් ආතතිය නෑ, ඉන්නකම් අසහනයක් නෑ. ඔකට ඇඟිලි ගහපු ගමන් ආතතිය එනවා. ඒ ජොලියක් තියෙනවා. මොකද දැනගෙන ඇඟිලි ගහන්නේ දැනගෙන ආතතිය ගන්නවා. දැනගෙන අතාරිනවා. එතකොට Tamande එකේ පරිචයක් එන්න ගන්නවා. කන්ට්‍රෝල් එකක්. වශියක් එන්න පටන් ගන්නවා. මේ තාම වශිය ඇවිල්ලා නැතුව ඔය පටන් ගන්න දෙන නිසා දසදහස්වර පුරුදු කරන්න. එතකොට Tamande ඔක කැමති නම් කක්ක ටිකක් ගා ගන්න පුළුවන්. කැමති නම් අල්ලන්න නැතුව කක්ක ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව මූලික කර්මස්ථානය පිම්බීම හැකිලීමයි. පරයන්කේ හිඳගෙන ඉරියව් දෙසට සිත යොමු කළ විට කයේ ඇතුළත හිස් ස්වභාවයක් දැනෙන අතර සමහර අවස්ථාවලදී පිම්බීම හැකිලිම සිදුවෙන බවත් ඒ දෙස බලා සිටින විට එය ක්‍රමයෙන් නැති වී යන බවත් වැටහි. හයේ වරහන් ඇතුලේ පිට සහ යටිකය තදට දැනෙන බවත් වැටහි. මෙසේ බලා සිටිනා විට සිතට සිතුවිලි පැමිණෙන අතර ඒවා ඊතා සියුම් කෙටි ඒවා වන අතර ඒවා නිසා හටගන්නා දැනීම ඊතා ඉක්මනින් ඇති වී නැති වී යනු පෙනේ. වරහන් ඇතුලේ රාගය, ආසාවන්, iriසියාව. වරින් වර හිස් බවටත්, සිතුවිලි වලටත් සිත මාරු වෙන බව වැටහි. මෙසේ ඉන්නා බොහෝ විට මේ දිනවලදී නිදිමත දැනේ. මුලදී නිදිමත නොතිබුණත් ෂණිකව නිදි කිරා වැටෙන්නට ගනී. ඒ නිසා නිදිමතට සෝදානම්ව යන අතර නිදිමත දැනීගෙන එන විට රාගසිතවිල්ලක් අරගෙන නිදිමත නැතිවන තුරු හිඳ නැවත පෙරමෙන් බලා සිටී. ස්වාමින් වහන්ස මීට සති දෙකක පමණ සිට සිතෙහි එක විදියක් එනම් සතුටක් හෝ දුකක් නොදැනෙන බවක් පපුව ප්‍රදේශයේ දැනෙන අතර මෙය වඩා දැනෙන්නේ සක්මනේදී හා එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදීය. සක්මන් කරන විට පාදයේ දැනීමට සිත යොමු කර සක්මනේ යෙදුනද ටික වේලාවකට පසු සිතට විතර්ක පැමිණෙන බවත් නැවත පාදයේ දැනීමට සිත යොමුවන බවත් මේ ඉක්මනට සිදුවන අතර සිත වෙන වෙන අරමුණු වලට ගියත් සතිය නොකැඩී ඇති බවත් සතිය නැතත් දුකක් පශ්චාත්තාවපයක් නොමැති බවත් සතිය තිබුණත් සතුටක් නොමැති බවත් වැටහි. මෙය සිතේ ස්වභාවය බවත් වැටහි. එවිට සතිය එක දිගට පිට ගියේ නැතත් පවතින බවක් වැටහි. වර එක මුල් කයම මුළු කයම එක්ස්රේ එකක් වගේ වරහන් ඇතුලේ කම්පන චංචල නොමැතිව තනි යුනිට් එකක් මෙන් ගමන් කරන බවත් තවත් වරක විතර්කවල හෝ පාදයේ දැනීම විතරක් අරමුණු කරගෙන යන බවත් වැටහි. මෙය එකම සක්මන් එකම සක්මනේ වරින් වර සිදුවේ. සක්මනේදීද වරින් වර නිදිමත එපා වීම ඇතිවේ. සාමාන්‍ය ජීවිතයේදී වරින් වර ද්වේෂ රාග සිතුවිලි වලට සිත යට වුණත් ඒ අඩු වී ගිය විට සිතේ මෙම දුකක් සතුටක් නොමැති තත්වයේ ඇති බව වැටහි. වෙනදාට සාපේක්ෂව කෙලෙස් අඩු වී ඇති බවක් බය ආසාවල් ඉරිෂ්‍යාව වැනි කෙලෙස් වෙනදාට සාපේක්ෂව සිවුම්ම ඇති බවත් වැටහි. මාන්නය ටිකක් තදට වැඩිපුර දැනෙන බව වැටහි. සංවේදී වී ඇති බව වැටහි. ඇසෙන් කනෙන් නාසයෙන් කයෙන් රූප ශබ්ද ගන්ධ සහ පහස සෙවීමෙන් සිතට කරදර නොමැති බවත් දිවෙන් විවිධ රස විඳීමට ආසාවන් ඇති බවත් වැටහි. කාලයකට කෑම පිළිබඳ ඊටමත් අරුචියක් දැනෙන අතර තවත් කාලයකට රුචිය වැඩි බවක් වැඩිවන බව වැටහි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේ වගේ ලිපියක් ලියපේ කරන නැවත කියවලා බලනවා නම් කොච්චර සැරයක් එකම දේ ලියලා තියෙනවද කියලා තේරෙයි. ඒ නිසා ලියලා ලියලා ආයෙසටක් කියවලා බලන්න කෙටියෙන් ඉදිරිපත් කරපුවාම ඇති. මේ තියෙන தত্ত্বය හොඳයි. මේක යන්න පටන් ගන්න. ඇහෙත් ඔච්චරයි, කනෙත් ඔච්චරයි, නාසෙත් ඔච්චරයි එහෙම තමයි. ඒ කෙටියෙන් සඳහන් කරපුවාම හරි මේ එන හිතවිලි රාග ద్వේෂ මොහ කියලා මොනම තාලෙකවත් තෝරන්නේ නැති බව තොගීට තියලා නිකන් එන. තෝරන්න යන්නේ ඒවට තියෙන මොකද්දෝ ආතාවක් නිසා. තොග බිස්නස් එකට දාලා හිතවිලි එනවා, සද්ද ගොඩක් එනවා, හි වේදනා එනවා. ඔය කොහොමදීදී ආනාපානෙත් වැටෙනවා සක්මනත් වැටෙනවා සියල්ල අතර සමරසයක් ඒකාකාරී බවක් පේන්න තියෙනවා ඒකකට කැමැත්තක් අවකමැත්තක් නැහැ භාවනා කියලා එකක් නැහැ ඒකට දිබේම දවස පුරාම සතියෙන් ගත කරන එක විතරයි සිද්ධ වෙන්නේ ඒකට එන්නේ නැත්තේ මොකද අපි මේක රාග මේක ද්වේෂ මේක මෝහ කියලා තෝරන්න පටන් ගත්තොත් ඒ හිතිරට අගයක් දුන්නා වෙනවා කිසිම දෙයකට අගයක් දෙන්න එපා සිල්ලර බිස්නස් එපා තොග බිස්නස් යන හිතවිල්ලක් වේදනාව එනවනම් සැප දුක් ඔක්කොම වේදනා. එහෙම නැත්නම් සද්ද එනවනම් කොයි අපි මිහිරි සද්ද අමිහිරි සද්ද නැහැ ඔක්කොම සද්ද. ආන්නේ විදිහට කෙරුවොත් තේරෙයි මේවා තෝරනවයි කියන්නෙම විශේෂ සැලකිල්ල. මේ සැලකිල්ල කරන්නේ නැතුව හිටියොත් ඒවත් අපි ගැන නොසකා යනවා. ඒ නිසා රචනීයම සංස්කරණය කරන්න ආසේ භාවනා විදිහට මතක තියාන්නේ ඌ අපිට කරදර කරන්නේ අපි ඒවට ඇඟිලි ගැහුවේ නැත්නම් ඇඟිලි ගැසීම් නොකර නම් නොකර චේ සංඥා පහල නොකර එහෙම යන්න හරින්න. එතකොට වෙන්නේ මොනවද උනේ කියලා මොනක්වත් මතක හිටින්න කන්නේ නැහැ. හැරලා බලනකොට වෙලා තියෙනව මොනවද මතක නැහැ. මතකයක් තිබ්බනම් කර්ම රැස් වෙලා තියෙනවා. යන්න හරින්න පුළුවන් තරම් වෙන දේ වෙන වෙලාවට අවදියෙන් එන්න ඊගාවයත් මොහොත වෙනකොට මේක සම්පූර්ණයෙන්ම නැති වෙන තාලෙට ඒකටයි එන්නවිලා තියෙන්නේ. ඒ නිසා අනවරතයෙන් ඒ භාවනායේ දියුණුවට යන්න සතියෙන් අනුග්‍රහ කරන්න කියලා කියනවා. පූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම ඉඳගෙන ඉන්න ඉරියව්ව කීප විටක් මෙනෙහි කර හුස්ම රැල්ල දෙස සතියෙන් බලා සිටිනා විට නාසිකාග්‍රයේ හුස්ම ස්පර්ශවන බවත් ආශ්වාස හුස්ම සිසිල් බවත් ප්‍රශ්වාස හුස්ම උණුසුම් බවත් කීප විටක් දැනුනි. අනතුරුව හුස්ම හුස්ම රැල්ල නොදැනී ගිය බවක් දැනුනි. ඉන්පසුව පපුව ප්‍රදේශයේ උස් පහත් වන ආකාරයත් පපුව ගැහෙනා බවත් ශරීරයේ නිශ්චල බවත් සැහැල්ලුවත් අත්විඳෙමි. වරින් වර අරමුණු ආවත් ඒවා කිසිම බාධාවකින් තොරව ගෙවි යන බවත් විරාමයක් වැනි හුදකලා බව පැමිණියත් වරින් වර හුස්ම උඩුතොලේ වැදෙන ස්පර්ශයක් දැනුනි. මෙම විස්තර සලකා බලා වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔය විදිහට බාධාවක් නැතුව භාවනාව යනවනම් දිනචරියාව කඩා ගන්න නැතුව කාලතරණ කඩා ගන්න නැතුව දිගට යන්න හරි. එතකොට භාවනාව විසින් භාවනාව සුද්ධ කිරීම කරනවා. ඔක බාධා නොකර ඔකට යන්න අරින්න කියන එකයි කියන්නේ. අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයේ අනන්ත පිහිට ලැබේවා. අරමුණට අනුකූලව සක්මන් භාවනාවේ සහ පර්යංක භාවනාවේ යෙදෙනු අතර ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී නැති වී ගියේය. අනතුරුව උපේක්ෂා සහගත ලෙස කිසිවක් කෙරේ නොඇලී බලා සිටියෙමි. නොඑක් නීවරණ ඇති වූ නමුත් ඒ පිළිබඳව මතුපිලින් පමණක් බැලීමි. පසුව කය දෙස උපේක්ෂාවෙන් බැලීමි. හිස ප්‍රදේශයේ සමහර තැන්වල සීතලත්, පාදවල උණුසුමත්, සමහර තැන්වල වේදනාවක් දැනුනි. සක්මන් භාවනාවේදී දෙපා පොළවේ වදින විට ගොරහැඩි බවත්, සමහර තැන්වල සින්දු බවකුත් දැනිනි. ස්වල්ප වේලාවකට පසුව નિરાයාසයෙන් ඇවිදින ආකාරයක් දැනුනි. එසේ වොද පාද දෙක පිළිබඳව සතිය එසේම පවත්වාගත හැකි විය. සමත භාවනාවේදී විතක් ਵਿਚාර යන දෙකෙහි අරුත පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉරියාපත භාවනාවේදී සමහර අවස්ථාවල අපහසු වුවත් බොහෝ විට සතිය පවත්වා ගැනීමට හැකි විය. භාවනාව පිළිබඳ මාහට තිබූ බොහෝ ගැටලු निराකරණය කර ගැනීමට හැකි වින ඔබ වහන්සේට කරුණ ඔබ වහන්සේ කරනු ලබන මෙම උදාර කාර්යය තව තවත් සඵල වේවා නිවනම අවබෝධ වේවා මේ ඉරියාපත භාවනාව කියලා එකක් නැහැ ඉන්නේ ඉරියව දැනගන්න එකයි තියෙන්නේ සමහර වෙලාවට ඉඳින් ඉරියවට වැඩි ඊගාව ඉරියව හොඳයි කියලා දෙනවා. නමුත් ඒකට ගියරපතේ ඒකත් අමාරුයි තමයි. නමුත් ඒක තේරෙන්නේ කොහොඳයිනේ. අනිතික සමතිති විපස්සනාද නැහැ විතක්ක ਵਿਚාර කියන එක සමත විප්‍රායිතික නෙවෙයි. අරමුණු රාශියක් තියෙනකොට එකක් තෝරලා හිත යොදනවා. ඒක විතක්කේ කියලා කියනවා. කිසිම වෙලාවක අපිට තනි අරමුණක් නැහැ. නමුත් අවශ්‍ය ඒ තොගේ තියෙන වෙලාවේ කොහොටද හිත යොදන්නේ කියන එක විතක්කේ. ඒක අනිත්‍යවයි වෙන්කොල හඳුනගන්නේ ਵਿਚාරය කියනවා. ඒක සමත විපස්සනා විශේෂයක් නැහැ. ඉතින් මේ වැඩේ කරගෙන කරන යනකොට ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. අර මේ දැනගැනීමේ ආසාව තියෙනවා. නමුත් ඒ ආසාවෙන් එන්නේ සතිය සරල භාවය නැති වෙන්න ඉඩ තියෙනවා. නිසා අපි සතිය වඩාණියා. එතකොට ඒ පොතේ දැනුමයි අත්දැකීමයි දිගට එනවා. ওই විදිහටම ඕක තමයි ක්‍රමේ දිගට කරගෙන යන්නේ. ගෞරව පෙරටුවයි. අවසරයි ස්වාමින් වහන්ස. ඊයේ පස්වරුෙහි සක්මන් භාවනාව සමෝහ භාවනා හුස්ම රැල්ල පිටවීම ඇතුළු වීම දැක ගැනීමෙන් බාහිර ආරම්මන වලින් තොර විය. ඊයේ පස්වරු පරයන්ක භාවනාව වරහන් ඇතුලේ සමූහ ආනාපාන තරමක් සතිමත් විය වේදනා රහිත විය ආරම්මන වරහන් ඇතුලේ අරමුණු රහිත විය විතක්ක රහිත විය අලුයම පරයන්කය සමූහ භාවනාවෙන් තොර මද වේලාවක් හුස්ම රැල්ල දෙස සිත් යොමු කරමින් විසීමි නිසංසල විය පූජනීය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ එක දනකාරී මේ ආස්වාසේ ප්‍රසආසේ වැටෙන හැටි විස්තර කරනවා නම් හරිය වටිනවා කවදාකවත් නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරුවට හරියන්නේ නැහැ. Tamante වැටෙන දේ සතියෙන් වැටෙන දේ බාදන වාර්තාවට දැම්මේ නැත්නම් ඒවට නොසලකා හැරියා වෙනවා. නොසලකා හැරියොත් ඉතින් භාවනා ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා ධක්ම ආනාපානෙ හිටියා. මට විතර්ක නැහැ, අර්ක නැහැ, මේක නැහැ, ඕන්නේ නැහැ. ආනාපානෙ වැටෙන හැටි, ආස්වාසේ වැටෙන හැටි ඒ වැටෙන කාරණාව තමයි ඒකේ ඕජාව බවටපත් වෙන්නේ. ධර්ම රසය බවටපත් වෙන්නේ. මේක භාවනා නොකර ලියන්න පුළුවන් මේ වර්තා. භාවනා කරපු එකන කරන වෙලාවේදී අස්පනා අපිට වැටහිච්ච දේ තමයි එදාට අපිට බිස්නස් එකේ හම්බෙන ලාභේ. ඒක ඒව සටහන් කරලා ඉගෙන ගන්නකම් භාවනාවේ උනන්දුවක් ඇති වෙන එකක් නෑ. ඒ නිසා හොඳට වැටහෙන දේ ආස්වාස ඉන්නකොට කොහොමද ප්‍රසවාස ඉන්නකොට කොහොමද කියලා ඒ කරුණු ටික පුළුවන් තරම් ඇතුල් කරන්න බලන්න. එතකොට ලොකු බිම්මක් පයින්නවා භාවනාවේ. අතිපූජනීය අතිපූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි ඊයේ ධර්මදේශනාවේ ඔබ වහන්සේ විස්තර කළ වෙනස් වීම බාර ගැනීම ගැන මට ආපු තව විදියක අදහසයි මෙතනදී ප්‍රකාශ කරන්නට අදහස් කරන්නේ ඉපදිච්ච දා පටන් අද වෙනතුරු වෙනස් නොවන මමෙක් ඉන්නවා කියන අපේ මතය නිසාද අපි විවිධත්වයට මෙච්චර කැමතියි ජීවිතයේ මුල ඉඳන් අග දක්වා එකම අත්දකින්නෙක් ඉන්න නිසා එයාට වෙනස් වෙන්නට උවමනා තියෙන්නේ කියලා හිතනවා. හැම මොහොතක්ම Taman වෙනස් වෙන බව, Tamunගේ රුචි අරුචිකම් වෙනස් වෙන බව දකිද්දී බාහිර අරමුණු වෙනස් කරන්න දරන වෙහෙසෙන් ගැලවි නිදහසේ ඉන්න පුළුවන් නේද? පෙරුවන් සරණයි. තව પરම්පරා ගානකට ඔබ වහන්සේව නිදුක් නිරෝගීව දකින්නට ලැබේවා. මේ ජීවමාන ශාසනය තව දීර්ඝ කාලයක් පවතිවා. මංගේ බණ කිව්වේ මේ නෙවෙයි හැබැයි. මම බණ කිව්වේ මේ විපස්සනා එකේ. ඒ නිසා මොකක් හරි හීනයක් දැකලා තියෙනවා. කෙසේ නමුත් ඔය මිනිස්සයා තටමැව්වට නිට්ටය මම කෙනෙක් ඉන්නවා කියලා තිරසනුන් ගාවේ එක නෑ, ගස්වැල් වල එක නෑ. ඒක බොහෝම ජයට ජීවත් වෙනවා. මනුස්සයා මිකින සතා මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි යා මේ හදන්න හදනවා ලෝකේ හදන්න යන්න යන්න Taman නිකන් අනුව දරපැලුව වගේ අතෙත් කරකට දරවල ගන්න දෙයක්වත් නැහැ පොරොවේ ගන්න දෙයක්වත් නැහැ මේ ගස් කොළන් දිහා බලනකොට ඊර්ෂ්‍යා හිතෙනවා කිසිදාක මොකුත් කරන්නේ නැහැ ලෝකෙට කරන ඔක්කොම ටික දෙනවා බුදුජානකසේ සඳහන් කරන මේ වනේ වගේ ගහක් වගේ సౌందర్యාත්මක දර්ශනයක් ඇත්තෙම නැහැ කවදාවත් මොකුත් இல்லන්නේ නැහැ මොනවා දුන්නත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. නමුත් ඒකල මනුස්සයාට සියල්ලම දෙනවා. මනුස්සයා කියන මේ අමනයා මොනම දුන්නත් නැදි. ඒක වෙනස් කරන්න හදන. ඉතින් ලෝකෙ මට්ටම් කරන්න හදනවා. යටිතල පහසුකම් හදන්න හදනවා. sannivedana ක්‍රම කරන්න හදනවා. හදන්න හදන්න පිස්සු වැඩි. දැන් 140ක් පිස්සු. 125ක් බෙහෙත් පොන මට්ටමේ පිස්සු. දැන් ඉස්සරහට යනකොට තවත් ඕක වැඩි වෙනවා. මේ මොකද අපි තාම අපි කෙරුමයි කියලා හිතනවා. අපි අයියයි කියලා හිතනවා. අපි අක්කා කියලා හිතනවා. මුදුන වෙන්න හදනවා. මේ ලෝක වෙනස් කරනවා තියෙන එක කාපල්ලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ආදර්ශයක් ගන්න තිරසන් සත්තුන්ගේ කද්දාකත් ලෝක වෙනස් කරන්න හදන්නේ නැහැ. ගස්කොලන් වලින් තේරුමක් ගන්න කද්දාකත් ලෝක වෙනස් කරන්න හදන්නේ පූර්ණ ජීවිතයක් ගත කරගන්න. මිනිස්යාට විතරමයි ඒක වෙනස් කරන්න පුළුවන් නම් හැකියාව තියෙන. නමුත් ඒක දැලිපිය අතර ගත්ත වඳුර වගේ තමන්මයි කපාගන්නේ. අද ඉන්න මිනිස්යාට ඇත්තෙම නැහැ හැංගීමක් තාක්ෂණයේ තේරුම් ගන්න. ඒක අයින්ස්ටයින් තුමා කියනවා තාම කැපෙන ආයුධයක් අමනෙක් අතර දීලා තියෙනවා දැන්. ඒක වනවනෝ එහාටයි මෙහාටයි උඩ තේරෙන්නේ නැහැ. ඉතින් ලෝකේ හදන්න හදනවා. ඉතින් ඒ Tamanට හැදෙන්න බැරි එකමයි ලෝකේ හදන්න හදන්නේ. Tamanට හැදෙන අතමනසට Tamanට හැදිලවත් ඉවර කරගන්න වෙලාවමදි ලෝකේ හැදිලා පැත්තක තියලා ඒ නිසා පොඩ්ඩක් මේ සතිය දිහා බලන්න කොහොමද උන්ජොලිය ඉන්නේ? උන්න බුදිය ගන්න කියලා ස්ථිර තැනක් නැහැ. තුන් වේල කියලා එකක් නැහැ. ජාතික ආහාරයක් නැහැ. ජාතික ඇඳුමක් නැහැ. ජාතික ගීතයක් නැහැ. ජාතික ගහක් නැහැ. ජාතික මලක් නැහැ. ජොලි ඉන්නවා. අපිට මේ ඔක්කොම තියාගෙන නියවගත්ත ගමමයි. විරිත්තගත්ත ගමමයි. කන්‍යම් මරණ්‍යම් කියන තමයි ජීවත් වෙන්නේ. අනේ මේ තිරිසන් සත්තුන්ගේ ආදර්ශය ගනිట్లా. තිරිසන් සත්තුන්ගේ ආදර්ශය ගන්නම අහුවෙච්ච තැනක කොහොම හරි ඉනවා. ගස් කොළන් වල ආදර්ශය ගනිట్లా. ඒකල භික්ෂුවක් ඉන්නෝනේ ගහක් ගලක් වගේ. ඕන කෙනෙක් ඕන පිස්සුවක් කියලා ගත්තා වයි අපිට බුදුන් ඉන්නවා. අපිට ධර්මයේ තියෙනවා අපිට සංඝයා තියෙනවා. ලැබිච්ච දේෙන් සතුට වෙලා ඉන්නවා. ඒ නිසා ස්ථිරව පවතින මම ඉන්නවා කියලා නම් මං හිතන්නේ අපි ළඟ අදහසක් තියෙනවා කියලා කොහොම හරි මේ කැපිපෙන්න තියෙන ආසාව තමයි තියෙන්නේ. ඒ නිසා අපි බුද්ධ ධර්මයේ කරන්නේ කැපිපෙන්න තියෙන ආසාව නැතිලා අපි සියල්ලම යෝගාවචරය කියන මට්ටමට වටනකොට පස්සේ එක එක්කත් යන්නේ අඟ උසන්න, එක එක්කත් යන්නේ ඔළුව උසන්න. උසන්න ඕන නම් ඉන්නවනේ සාරිපුත්ත මොග්ගල්ලානේදී මහා ස්වාමීන් වහන්සේලා. අපි කවුද? කියලා අපි සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. නිසා ditthi puta කාලවතාන කරා. කියන උපදේශය රකින්න. ඒකට පුදුම සතුටක් දැනෙනවා. ඒ නිසා ওই විදිහට දාර්ශනිකවට උත්තර දෙන්න අමාරුයි. නමුත් වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්න. ඒකට ඔය දර්ශනේ තේරෙන්න පටන් ගන්නවා. අපි විනාඩි 15ක් විතර වගේ මම හිතන්නේ වැඩිපුර වෙලා වැරන් තියෙනවා. ඒ නිසා අපිට වෙලාවක් ලැබෙන්නේ නැහැ අදත් මේ සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවද කියලා අහන්න. අපි මෙතනින්ලා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්ම භාවනාවට. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා සාමූහික භාවනාවට, පරියංග භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේක අපේ සාකච්ඡාවේ නිමාව.